ඒ අනුව මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගන්නට ඕනේ. ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් කිසි වැඩපිළිවෙලක් තියනවාද? අන්න ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ආරම්භ කළ යුතු තියෙනවා. ඉතින් අපි අද පටන් සූදානම් වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ආරම්භ කරන්නයි. මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අරමුණ ඒ නමින්ම අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාගෙන් රාහුල හාමුදුරුවන්ගෙන් රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා අම්බලට්ටික රාහුලවා සූත්‍රයේදී තම්කින් මඤ්ඤසි රාහුල කිමත්තියෝ ආදාසෝති කියලා. ඒ කියන්නේ රාහුලයනි මේ කැඩපත මොකටද කියලා. ඒ පමණින්ම තේරුම් ගන්න පුළුවන් අපිට ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකද්ද කියලා. එතකොට රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා පච්චවෙක්කනත්තෝ වන්තේති කියලා. පච්චවෙක්කනත්තෝ භන්තේති කියලා. ඒක පිරික්සන්න මොකක්ද? මුහුණ පිරික්සන්න. ඇයි අපි මුහුණ පිරික්සන්නේ? කැඩපතකින් මුහුණ පිරික්සන්නේ මුහුණේ තියෙන අඩුපාඩු සකස් කරගන්න. අන්න ඒ ටික තමයි මේ සිද්ධ කරන්න හදන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල හාමුදුරුවන්ට එතන ඉඳලා ඒව මේව කෝ රාහුල මේ ඒ ආකාරයටම පච්චවේක්කිත්වා පච්චවේක්කිත්වා කායේන කම්මං කත්තබ්බා වාචාය කම්මං කත්තබ්බා මනසා කම්මං කත්තබ්බා ඒ විදිහටම තමන්ගේ කයෙන් සිද්ධ වෙන වචනයෙන් සිද්ධ වෙන මනසෙන් සිද්ධ වෙන දේවල් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා පිරික්සන්න කියලා පිරික්ස පිරික්ස මොකද කරන්නේ නිකම් පිරික්සන්න නෙවෙයි පිරික්ස පිරික්ස නිවැරදි කරගන්න ඕනේ හරි. අපි නිවන් මාර්ග දේශනා මාලාවේ ධර්ම දේශනා 500ක් ශ්‍රවණය කරා. 500 පිරුණාට පස්සේ අපි තීරණය කරේ 500ට වැඩි ප්‍රමාණයක්. 500 පිරුණාට පස්සේ තීරණය කරේ දැන් අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන කාලයයි. පිරික්සලා බලන්න ඕනේ අපි වෙනස් වෙලාද කියලා. එතකොට අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු සකස් කරගන්න ඕනේ. ඒකයි මේ විදිහ වැඩසටහනක් අපි සාකච්ඡා කරලා වැඩියෙන්ම හැමෝටම යහපතක් වෙන විදිහට මේ විදිහ ප්‍රත්‍යවේක්ෂා කියලා වැඩසටහනක් සකස් කරන්නේ. මේ වැඩසටහනට තියෙනවා තේමාවක්. ඒ තමයි වෙනස් වෙන්න ඕනේ. නිකන් වෙනසක් මේ මිනිසුන්ට වෙනස් වෙන්න පුළුවන් ඕන ඕන අතට. නේද? හැබැයි වෙනස සිද්ධ වෙන්න ඕන කොයි පැත්තටද? හරීම පැත්තට. එහෙනම් නිවැරදිම වෙනසකටයි අපි ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ අපි අපි දිහා අපි අපි දිහා විමසා බැලිය යුත්තේ වෙනස් වෙන්නයි නේද? නිවැරදිම වෙනසක් සිද්ධ වෙන්න. වෙනස් වෙනවා කියන එක වැරදියට වෙනස් වෙන්නත් පුළුවන්. අනිත් එක ඒ වෙනස් වීමද අපිට ලොකු කාලයක් නෑ ජීවිතේ. ඒක පස්සේ වෙනස් වෙනවා පස්සේ වෙනස් වෙනවා කියලා ලොකු කාලයක් නෑ. ඒකෙන්ද අපි වෙනස් වෙනකොට අත්හදා බල බල ඉඳ තරම් වෙලාවක් නෑ. මේක කරොත් හරියයිද දන්නේ නෑ. මේක කරොත් හරියයිද දන්නේ නෑ. මේක කරොත් හරියයිද දන්නේ නෑ කියලා යම් ජීවිතේ වෙනසක් සිද්ධ කරගන්නකොට මේක තමයි හරි දේ කියලා අත්හදා බල බල ඉඳගෙන ජීවිතේ ඉක්මනින්ම මේ කෙටි ජීවිතේ ඉක්මනින්ම ඉවර වෙනවා. මේ වගේ වටිනා උතුම් ධර්මයක් ලැබිලා තියෙන මේ කාලේ අපිට පුළුවන් වෙන්න ඕනේ පින්වත්නි යම් කිසි ආකාරයක වෙනසකට භාජනය වෙන්න ඒ වෙනස වරදින්නේ නැති වෙන්න. හරිද? වරදින්නේ නැති වෙන්න ඕනේ. වැරදුනොත් එහෙම ලොකු කැපසහගත තත්ත්වයක් උදා වෙනවා. අන්න ඒ වගේ නිවැරදිවම වෙනසකට භාජනය කරගන්න ජීවිතය නිවැරදිම වෙනසකට භාජනය කරගන්නටයි අපිට තියෙන්න ඕනේ මේ ඒ සඳහා යම්කිසි මිම්මක් කොතෙන්ද මම වෙනස් වෙන්න ඕනේ කියලා. කොහොමද මම වෙනස් වෙන්න ඕනේ කියලා. අන්න ඒ නිම්ම හොයාගන්න අපිට ඕන වෙනවා අපිට වැඩි බොහෝම ලෝකය අවබෝධ කරගත්ත උත්තමයන්න් වහන්සේලා. ඉතින් තුන් ලෝකයේම අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමක් අපිට දායාදයක් විදිහට ලැබිලා තියෙනවා. උරුමයක් විදිහට ලැබිලා තියෙනවා. අන්න ඒ ලැබිලා තියෙන උරුමය අනුව අපිට ලැබිලා තියෙනවා නවාංග ශාස්ත්‍රීය ශාසනය. ශාසනය කියන්නේ පණිවිඩය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පණිවිඩය අංග 9කින් යුක්තව මේ ශාසනය අපිට උරුමයක් තියෙනවා. ඒ තමයි සූත්‍ර, ගේය, වේයාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල කියන ආකාරයට මේ නවාංග වස්තු ශාසනයක් තියෙනවා. නවාංග වස්තු වලින් සමන්විත බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තියෙනවා. ඉතින් ඒක අපිට ලැබිච්ච ලොකු උරුමයක්. ඒක නැත්තම් අපි මොකද කරන්නේ? අපිට කරගන්න දෙයක් නැතු වෙනවා. ඉතින් මේ උතුම් ධර්මය පෙරට කොට ඔක්කොම අතහැරලා දාලා අපි අනෙකුත් පූර්ව නිගමනයන් ඔක්කොම අතහැරලා දාලා ඒ කියන්නේ දරුවා අතරින්ද, ගෙවල් අතරින්ද කියන එක නෙවෙයි අතහැරලා දාලා අපි දැන් වෙනස් වෙන්න පටන් ගන්න ඕන තමන්ගේ ජීවිතේ. සතර දෝෂ නැත්තම් බොහෝ වශයෙන් අපිට එක එක ආකාරයට එක එක ආකාරයට සසර දෝෂයන් අපිට ඉස්මතු වෙලා යන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඒක හින්දා අපේ වෙනස ආරම්භ කරන්න ඕන කාලය. දැන් අපි අද හඳුන්වා දීමකුයි කරන්න සිද්ධ සිද්ධ කරන්නේ මේක තවත් ධර්මදේශනා මාලාවක් නෙවෙයි. හරි. නමුත් ධර්මදේශනා තියෙනවා. ධර්මදේශනා තිබුණාට අපි දැන් බොහෝ ධර්ම කරුණු ඒකරාශී කරගන්න ධර්මදේශනා ශ්‍රවණය කරන්න ඕන නම් අන්න 500ක් කියලා තියෙනවා. නේද? ඒවා හොයාගෙන ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මදේශනා 500ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට තව දුරටත් ඒ ධර්මදේශනාවන්ම සිද්ධ කිරීමේ ඇති පළක් නැති වෙනවා. මොකද අපිට අවශ්‍ය ප්‍රමාණයට මම කියන්නේ ඒ ටිකේ ඔක්කොම තියෙනවා කියලා. තව ඒ නමුත් යම් ප්‍රමාණයකට හෝ අපේ ජීවිතය සකස් කරගන්න සූත්‍ර පිටකයේට අවතීර්ණ වෙලා තව කරුණු හොයාගන්න මූලික දැනුම මේ ධර්ම දේශනාවලින් අපි ගොඩක් සාකච්ඡා කරා. හරි. එතකොට සූත්‍ර පිටකේ තව කොච්චර තියෙනවද කතා කරනවා නම් කතා ගන්න දේවල් 500 නෙවෙයි 500 ඒවා 10ක් වුණත් 15ක් වුණත් 20ක් වුණත් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෙහෙස මහන්සිලා කරුණු එක රාශී කරගෙන කරන්න ඕන එක. ඊට වැඩි අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ දන්න දෙයක් ක්‍රියාත්මක කිරීමයි. එහෙනම් අපි ඉගෙනගත්ත ධර්මය නැවත ප්‍රත්‍යවේක්ෂාවක් සිද්ධ කරමින් සතියකට එක මාතෘකාවක් ගානේ හරි සතියකට එක මාතෘකාවක් ගානේ ප්‍රායෝගිකව කොහොමද අපි මේ ධර්මය එක රාශි කරගන්නේ කියලා තමයි මේ වැඩසටහනේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක වැඩසටහනක් විදිහට. අපි මේ වැඩසටහනේ සතිය ආරම්භ වෙන්නේ සඳ දවසේ. සඳු දවසෙන් වැඩසටහනේ සතිය ආරම්භ වුණාම සඳුදා දවස සහ අඟහරුවාද දවසේ අපි හිතමුකෝ භාවනාවක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ධර්ම කාරණාවක් වෙන්න පුළුවන් ඒක අපි කලින් දැනුම් දීමක් කරලා තියෙනවා මේ සතියේ කුමන වැඩසටහනක්ද කුමන මාතෘකාවක් යටතේද වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කියලා එතකොට සඳුදා සහ අඟහරුවාදා දින ඒ වැඩසටහනට අදාළ කරුණු කාරණා සාකච්ඡා කරනවා කරුණාකාරණා ධර්මදේශනාවේදී සාකච්ඡා කරනකොට හැබැයි වෙනදා වගේ නෙවෙයි. පොතක් එහෙම අතට අරන් ලියා ගන්න බලාගෙන සූදානම් වෙන්න ඕනේ. ඇයි ඒ කරුණාකාරණා අතරවාරයේදී අපි ලියාගත යුතු තැන් ඉස්මතු කරනවා. මතක තබා ගත යුතු කාරණා. ඇයි අපි එදාම තීරණයක් ගන්නවා අදම දැම්මම මේ ටික කටපාඩම් කරනවා කියලා. ඇයි ඒ? මම ඊයේ පෙරේදා මේ ධර්ම දේශනා මාලාව අවසන් කරන්ඩ සිතුවිලි එන කාලේ මේ පොඩි ගවේෂණයක යෙදුණා. පොඩි පර්යේෂණයක් කරා. චුටි රිසර්ච් එකක් කරා බලන්න. වැඩි දෙනෙක් බණ අහනවා. හරියට කොයි වගේද දන්නවද? අසනීපයකට බෙහෙත් ගන්න අත්‍යවශ්‍ය දවසකට බෙහෙත් ගත යුතු අත්‍යවශ්‍ය බෙහෙතක් ගත යුතු අවස්ථා තියෙනවා. හරි. එහෙමනම් ඒක වරද්දන්නම නැතුව ගන්නව නේද? ආය තියෙනවා විටමින් වර්ග. දවස ගානේ විටමින් එකක් ගන්න කියලා තියෙනවා. හැබැයි විටමින් එක එක දවසක් ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරියට නිකන් ධර්මදේශනා මාලාව විටමින් වගේ වෙලා. එහෙනම් උදේට අහගුවාම බොහොම බොහොම හොඳයි. හිතට බොහොම සැනසීමක් තියෙනවා. ඉතින් එතරම්. හරිද? එතකොට ඒ මොකද තව අහන්න තියෙනව නෝන තරම්. ඒ විතරක් නෙවෙයි. එහෙම වුණාම අපිට අපේ ජීවිතය තුල එකක් එක දවසේ අංගයක් බොහෝ දිනකට දවසේ අංගයක් වෙලා නිවන් මාර්ග දේශනාව. එහෙම තිබුණා. හැබැයි ඉතින් එහෙම තියෙන එක හරි වටිනවා. නේද දවසකට උදෑසන 8ට හෝ රෑ 10ට හෝ මේක අහන්න ලැබීම බොහොම වටිනවා ධර්මයක් හැමදාම අහන එක හොඳයි. නමුත් මම මේ ධර්මයේ ශ්‍රවණය කරන අය ගැන ගවේෂණය කරනකොට බලනකොට ගොඩාක් කට්ටියට කරුණු කටපාඩම් නැත. හරි කරුණු කටපාඩම් නැහැ. මේ ඇහුවා ඇහිමෙන් සැනසුණා නේද? සැනසিলা එහෙම නැවතුණා. ධර්මය අවබෝධ කරගන්න සුතා, දතා, වචසා පරිචිතා, මනසානු පෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා දෘෂ්ටිය ඍජු කරගන්න නම් අහගත්ත දේ ධාරණය කරගන්න ඕනේ. ඒක තමන්ගේ මනසින් පිළිවෙලට එන විදිහට කටපාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ මනසින් දකින්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වයේ යෙදෙන්න ඕනේ. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ භාවිතා කළ යුතු දෙයක් මිසක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිකම්ම නිකම් තියෙන එක නෙවෙයි අහගෙන දැනගන්න විතරක් තියෙන එක නෙවෙයි භාවිතයට ගත යුතු දෙයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එහෙනම් අපි මොකක් හරි වැඩ පිළිවෙලකට යන්න ඕන. එහෙනම් අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට සමුදත් අඟහරුවාදත් දෙකේ අපි මොකද කරන්න ඕනේ? ධාරණය කරගත යුතු කාරණා මම අවධාරණය කරලා කියනවා. හරිද? මේ කාරණාත් අපි උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාවට අදාළව මතක තබාගත යුතු කරුණු ටික අවධාරණය කරලා කියනවා. පටන් ගද්දිත් කියනවා. මැදදිත් කියනවා. අගදිත් කියනවා. අන්න ඒවා මොකද කරන්න ඕනේ එතකොට? ලියාගෙන විතරක් මදි ලියාගන්න කිව්වේ බැරි වෙයි කියලා ලියාගන්න කිව්වේ කටපාඩම් කරගන්න. කටපාඩම් කරන්නේ කොයි වෙලාවේද? 9ට බණ ඉවර නම් 9 හැමාරනකොට කටපාඩම් කරලා ඉවර වෙන්න ඕනේ. නැත්තම් කුස්සිය වැඩක් කරන ගමන් හරි ගමනක් යන ගමන් හරි ඒ වෙලාවෙම එදා දවසේම කටපාඩම් කරගන්න ඕනේ. කටපාඩම් කරලා ක්‍රියාකාරකමක් තියෙනවා. නිකම් බෑ. නේද කටපාඩම් කරගත්තට හරියනවද? දැන් ප්‍රත්‍යවේක්ෂාව ගැන හෙට අපි සාකච්ඡා කරපුවා තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන විදිහ මම කියලා දෙනවා. කියලා දුන්නාට පස්සේ ක්‍රියාකාරකමක් තියෙන එදාම කරන්න. හරි? අන්න ඒ ක්‍රියාකාරකම ආරම්භ කරන්න ඕන අපි ඔක්කොම එකට. ඔක්කොමලා හැමෝම එහෙනම් මං අද වැඩ පටන් ගන්නවා. දැන් බෑ. දැන් අහන අහන එක විතරක් නෙමෙයි වැඩි. මේකෙන් සිද්ධ වෙන්නේ වැඩි දෙනෙකුට ටික දවසකින්ම මේ වෙනකොට 100ක් බණ අහනවා නම් ටික දවසකින් මොකද වෙන්නේ? 40කට අඩු වෙනවා. හරිද? 40කට අඩු වෙන්නේ ඇයි? වැඩි දෙනෙක් අහන්න කැමති, කරන්න කැමති නෑ. එතකොට අහන්න විතරක් කැමති අයට වැඩි වාසියක් නෑ මේ සැරේ. ගිය සැරේ අහන්න විතරක් කැමති කට්ටියට වැඩි වාසියක් තිබ්බ අහගෙන ඉන්න පුළුවන්. දැන් මේ සැරේ අහගෙන ඉන්න බෑනේ. මොකද කරපු අයත් එක්කනේ කතා කරන්නේ. ඇයි තුන්වෙනි දවස් වෙනකොට එතකොට අපි කරන්න ඕන වැඩේ පැහැදිලි කරලා දෙනවා. එතකොට සඳුදම වැඩේ පටන් ගන්නවා. මෛත්‍රී භාවනාව නම් ඔක්කොමලා සඳුදා වෙලාවක් දාගෙන හැන්දෑවේ කියලා දුන්න විදිහට මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. හරිද? එහෙම සිද්ධ කරන්න හේතුවකුත් තියෙනවා. අඟහරුවාදා එතකොට අඟහරුවාදා කියලා දෙන්නේ අන්න සමුදා කරපුවාම කරපුවාම එන ගැටලු සහගතව තව ටිකක් ඉස්සරහට කරගෙන යන දෙවෙනි කොටස කියලා දෙන්නේ මොනවා හරි දෙයක ඉදිරියට යා යුතු ආකාරය කියලා දෙන්නේ අඟහරුවාදා. එතකොට සඳුදා කරපු නැති කට්ටියට අඟහරුවාදා නේද අර gedara වැඩ කරන්නේ නැතුව නේද? ගෙදර දුන්න වැඩ කරන්නේ නැතුව පන්තියට ගියා වගේ තමයි ඉස්සර. නේද? පන්ති කාමරයට ගියාම ගෙදරදී බලාගෙන ඉන්න දුන්නේ බලා ගන්න නැතුව මෙලෝදයක් තේරෙන්නේ නැහැ. අන්න ඒකයි මම කිව්වේ 40කට අඩු වෙනවා කියලා. හරීම සතුටුයි ඒක. හරිද? 100ක් බණ ඇහුවනම් බණ අහන අය විතර සවුන්ඩ විතරයි අහන්න වෙන්නේ එතකොට යාළුවට. එතකොට අපි සවුන්ඩ අඟහරුවල් දෙක ඔදේ කරලා පදාදා තනියම නෙවෙයි තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග මේ කාරණාවට අදාළ ත්‍රිපිටකයේ කටුවාවේ ඒ වගේම තවත් බාහිර සමාජය තුල තියෙන නොයේකුත් ආකාරයේ ධර්ම කරුණු මේකට අදාළ මේකට සම්බන්ධ ධර්ම කරුණු කොතනද තියෙන්නේ මොකටද කොහොමද ඒවා පාවිච්චි කරලා තියෙන්නේ කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග සාකච්ඡාවක් කරනවා ධර්ම සාකච්ඡාවක් එක් කරන්නේ හැබැයි ධර්ම දේශනාවේ තියෙන ආනිසංස වාරයටත් වැඩි ආනිසංස වාරයක් ධර්ම සාකච්ඡාවේ තියෙනවා එතකොට ධර්ම දේශනා දායකත්වය බාර ගන්න අයට තීරණය කරන්න බෑ අපි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන දේශනාවක්ද කියලා. හේතුව ඒක කවදා වැටෙයිද කියලා කියන්න බෑ. ඒක මගේ අධීක්ෂණයේ අර්ථයේ සිද්ධ කරන්නේ. නමුත් කිසිම අඩුවක් සිද්ධ වෙන්නේ නෑ. ඒක බොහෝම ආනිසංසදායකයි. ඇයි? නැතිම දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධර්ම දේශනා මංගල සූත්‍රයේ තියෙන ධර්ම දේශනාව විතර ධර්ම ශ්‍රවණය විතර නෙවෙයි ධර්ම සාකච්ඡාව කියලයි. එතකොට මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි බොහෝ කරුණු ගෙනහැර දක්වනකොට ස්වාමීන් වහන්සේලා දෙනමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඒකට බොහෝම ආනිසංස වාරයක් තියෙනවා. ඉතින් ධර්ම දේශනාව වගේමයි ඒක කිසිම අඩුවක් නෑ ඊට වඩා වැඩි ආනිසංසයක් තියෙනවා. ඔය දවස් තුනේම කටයුතු කරගෙන යනකොට දැන් ඔන්න අපේ අවස්ථාව උදා වෙනවා. අපිට ආපු ගැටලු තියෙනවා නම් අන්න ඒ ගැටලු ඉක්මනින් දැනුම් දීම සඳහා මොකද ලිපියකින් දැනුම් දෙනකොට ඉක්මනින් දැනුම් දෙන්න බෑ දින කිහිපයක් ඇතුළත. ඒ සඳහා කෙටි පණිවිඩ ක්‍රමයක් ඒ වගේම විද්‍යුත් තැපෑල් මගින් ඒ වගේම වෙනත් ආකාරයකින් අපි දැන් මේ සමාජයේ තියෙන තරුණ අය දන්නවා ඒ තරුණ අය ලව්ව හරියට කරගන්න පුළුවන් අපි ඒ සඳහා පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා බොහෝ වශයෙන් අහගත්ත කාරණා තමන්ගේ Tamanට තියෙන ගැටලු අද මේ කාලේ තියෙන Viber, WhatsApp ආදී එක එක එක එක ක්‍රමවේදයන් ඔස්සේ හැකීක්මනින් සමුදාය ඉඳලම බෞද්ධ මාධ්‍ය ජාලය වෙත ලබා දෙන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙන අපි විභාග දැනුම් දෙනවා කොයි විදිහටද කරන්න කියලා. එතකොට විද්‍යුත් තැපෑල් මගින් ඊමේල් මගින් හරි නැත්නම් කෙටි පණිවිඩ SMS මගින් හරි Viber WhatsApp මගින් හරි තමන්ට එන ගැටලු <coughs> දැනුම් දුන්නට පස්සේ ඒ කාරණාවට අදාළ ගැටලු ටික සම්පින්දණය කරලා සහස්පදින දවස දැන්නේ. සහස්පදින දවස වෙනකොට මේ ඇත්තන්ගේ ගැටලු සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒකත් ධර්ම දේශනාවක් හා සමානම ඊටත් වඩා ආනිසංසයක් තියෙන. එතන තමයි කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්නේ. අපි අහලා තියෙනව නේද? ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්නත් නේ ඒක ගිරේට අහුවෙච්ච ගුවක් ගෙඩිය වගේ. ඇයි ඒ ශ්‍රවණය කරන්නා? ඇයි කියන දේවල් ඔක්කොම අහගෙන ඉන්න බෑ. Tamanට එන ගැටලුව විසඳා ගන්න පුළුවන්කම ඇත්තේ නෑ. Tamanට එන ගැටලුව විසඳා ගන්න බැරුව වැඩි දෙනෙක් අපිට ලිපි මගින් ඒවා දැනුම් දීලා තිබ්බා පහුගිය කාලේ නිවන් මාර්ග දේශනාමාලාවේදී. නමුත් ඒවාට හැකි පමණින් සම්පින්දනය කළ පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරා. නමුත් ඒක ගොඩාක් සාර්ථක වුණේ නැහැ ධර්ම දේශනා මාලාවට බාධා වෙන හින්දා. එතකොට දැන් අපි හිතමු ආනාපාන සති භාවනාව හෝ නැත්නම් වෙනත් අපි එදා ඒ සතියට අදාළ ක්‍රියාකාරකම් සමහර පංචශීලය වෙන්න පුළුවන්. පංචශීලය නිවැරදිව සමාදන් වෙන්න කොහොමද? එතන කියන බාධා මොනවද? ප්‍රායෝගිකව Tamanට වෙන බාධා මොනවද කියලා අපිට දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර බ්‍රහස්පතින්දා දවසේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව වැඩසටහන සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ අපේ නිවේදක මහත්මයෙක් එක්ක සාකච්ඡාවක් විදිහට ඒ ඒ ගැටලු සහගත තත්ත්වයන් <clears throat> නිරවුල් කිරීම සඳහා ඒක බොහොම ආනිසංස වෙනවා එතන තමයි කල්යාණ මිත්‍ර සේවනයේ ලබා දීමක් සිද්ධ වෙන්නේ මොකද අපි අහගන්න ධර්මය අපිට එකතු කරගන්න විදිහ සාකච්ඡා කරගන්න එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ ඒතර ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට දායකත්වයේ දානපු අයට සමහර දවස්වල ඒ සාකච්ඡාව තමයි ලැබෙන්නේ ඉතින් ඒක ලොකු ආනිසංසයක් ලොකු ආනිසංසයක්. ඒකෙන් දැන් අපිට සංකල්පයක් හැදලා තියෙනවා පින්නත් මේ ධර්ම දේශනා දේශනා දේශනා දේශනා කියලා. එක දැනෙන හිර වෙලා අපි. මේ සංකල්පය වෙනස් කරගන්න ඕනේ. කාලේන ධර්ම සාකච්ඡා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒක ලොකු ආනිසංසයක්. අලුත් ඒ පරණ කරපු වැඩපිළිවෙල අපි නැවත ආරම්භ කිරීම. බුදුරජාණන් වහන්සේ කාලයේදී තිබ්බ වැඩපිළිවෙල යම් අපිට හැකි පමණින් හෝ මේ මාධ්‍ය හරහා හරි ආරම්භ කිරීම අපි ධර්ම සාකච්ඡා බොහෝ වශයෙන් පවත්වනවා. නමුත් වැඩි දෙනෙකුට යහපත සඳහා කිරීම ඒ දායකත්වයේ දරණ අයට ලොකු ආනිසංස වාරයක් තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය කරන පුණ්‍ය අනුමෝදනා ඒ සියල්ලම වෙනදා වගේම සිද්ධ වෙනවා. හැබැයි අභ්‍යන්තරයේ තියෙන ධර්ම සාකච්ඡාවක්. ඒක තමන්ගේම කල්යාණ මිත්‍රයන්ගේ ගැටලු. සබ්‍රාහ්මචාරීන් සබ්‍රාහ්මචාරීන් කියලා කියන තමනුත් එක්ක එකට බ්‍රහ්මචාරීව කටයුතු කරන පිරිසට කරන ලොකු උදව්වක්. හරි. ඒකින්ද කිසියම් කෙනෙක් ඒ පිළිබඳව අඩුපක්සේරු කරන්නට එපා. හේතුව මේ වැඩසටහන වැඩසටහනේදී අපිට එවැනි අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ හැමෝගෙම යහපත සඳහාමයි. හැමෝගෙම යහපත සඳහාමයි. හරි. එතකොට ඊළඟට සිකුරාදා වෙනකොට දැන් ඒතර බ්‍රහස්පතින්දා වෙනකොට අපේ ගැටලුත් සාකච්ඡා කරලා ඉවරයි. සිකුරාදා වෙනකොට පින්වත්නි මේක අපි පරාර්ථය වශයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. දැන් මේ වෙනකන් කතා කරේ ආත්මාර්ථය. පරාර්ථය වශයෙන් ක්‍රියාත්මක වෙනකොට මේක සමාජ කතිකාවතක් බවට පත් වෙනවා. උදාහරණයක් කිව්වොත් මෛත්‍රිය කියන්නකෝ. මම කොහොමද මෛත්‍රිය පරාර්ථ වශයෙන් ක්‍රියාත්මක කරන්නේ? නේද අනිත් පැයට යහපත මගේ මරණාධාර සමිතියේදී මගේ ගමේ මගේ නිවසේ නේද අන් අයට කොහොමද අපි මේක පතුරවන්නේ මේක සමාජ කතිකතා කතිකාතා කතිකාවක් විදිහට ගොඩනගන්න අපි කොහොමද දායක වෙන්නේ ඒක මෛත්‍රියද නැද්ද ඒක කරුණාවද නැද්ද ඒක සාසනික චිරස්ථිතියට හේතු වෙනවද නැද්ද නේද අපි කොහොමද ප්‍රායෝගික මම පොඩි එක්කෙනෙක් විදිහට හරි මම අඩුම ගානේ මගේ මල්ලිට මේක කියලා දෙන්නේ කොහොමද මම අඩුම ගානේ මගේ අක්කට මේක කියලා දෙන්නේ කොහොමද මම මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය අපේ ගමේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද එහෙම වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් අපිට හොඳට ඒ වාගෙන් තියෙන ලාභය මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. සීලය කියන්නේ පංච සීලය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අපි හදන්නේ කොහොමද? නිවසේ හදන්නේ කොහොමද? ගමේ හදන්නේ කොහොමද? පන්සිල් ගැනීම විතරද? නේද? අපි ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අතීත භික්ෂුන් වහන්සේලාගෙන් අපිට ලැබිලා තියෙනවා. ඒකෙන් අපි මොකද කරේ? හැම වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා පන්සිල් ගන්න පුරුදු වුණා. දැන් වැරද්ද දන්නේ නැහැ. පන්සිල් ගන්නවා කියලා මොකද කරන්නේ? කියවනවා විතරයි. කියවනවා විතරයි. නේද? ඒත් උදාහරණයක් විදිහට අපි පුරුදුනොත් එහෙම පංචශීල ගන්න ඉස්සෙල්ලා ඔක්කොමත් එක්ක සාකච්ඡා කරගන්න කොහොමද අපේ පංචශීලය කියලා? චුට්ට සාකච්ඡා කරලා ඉන්න. නේද? අපි ඇත්තටම පංචශීල රකින්නවද කියලා මතක් කරලා අදිෂ්ඨානයෙන් මේ පංචශීලය ආරක්ෂා කරන වැඩ පිළිවෙලා විදුහල්පතිතුමා පාසලේදී ළමයින්ව පංචශීල සමාදන් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. අන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙනවා. නේද? එතකොට මරණාධාර සමිතියේදී මරණාධාර සමිතියේ නායකයෝ සභාපති ලේකම්ලා න්‍යායපත්‍යයට ඉස්සලා පන්සිල් සමාදන් වෙන්න ඉස්සලා විනාඩි දෙකක් අපි අර කියන්නේ අර මේ මිය පරලෝ ගියාය මතක් කරන්න විනාඩි ගානක් නිස්සද්ද වෙන්නේ. හරි ඒ වගේ පුරුද්දක් සමාජයේ කතිකාවතක් විදිහට ඇති වෙනවා. මොකද්ද? හැමෝම නිස්සද්දව පොඩ්ඩක් වෙලා ප්‍රත්‍යක්ෂාවක් කරනවා. මොකද්ද ප්‍රත්‍යක්ෂා කරන්නේ? දැන් දන්නවා. නිවැරදි වෙනසක් සඳහායි මේ මොකද්ද ප්‍රත්‍යක්ෂා කරන්නේ? අපි හරියට පන්සිල් ඒ සඳහා අපිට දායක වෙන්න බැයිද? ඒකට මට දායක වෙන්න වෙන්නේ. මං එන්නද කියන්නේ මරණාධාර සමිති ගානේ. නෑ ඒක කරන්න ඕන කවුද? අපි. එහෙනම් මට මේ රට පන්සිල් තුනක් ඉන්න සමාජයක් කරන්න දායක වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? අපි මෙච්චර කල් හිතුවද ඒ ගැන? නෑ හිතුවේ නෑ. ආ එහෙනම් සමාජ කතිකාවතක් විදිහට හරිද පරාර්ථය උදෙසා කොහොමද මේ ධර්මය අපි භාවිතා කරන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒ සඳහා උපක්‍රම කියලා දෙනවා. හ්ම්. නරක නෑ නේ වැඩේ නේද? හ්ම්. එහෙම වෙන්න ඕනේ. එතකොට අපිට ඊළඟට සෙනසුරාදා දවසයි එන්නේ. ඔය සිකුරාදා. සෙනසුරාදා දවස වෙනකොට අපි මේ මාතෘකාවට අදාළව හෝ නොවන ආකාරයට අපිට තියෙන ලොකු උරුමයක් ලැබිලා. මම ඉස්සෙල්ලා ඒ වචනට කිව්වා. ඒ උරුමය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේක අපිට සූත්‍ර විදිහට ලැබිලා. ගාථා විදිහට ලැබිලා. ව්‍යාකරණ විදිහට ලැබිලා. උදාන විදිහට ලැබිලා. නේද? එක එක එක එක ආකාරයට මේක ලැබිලා. ඒකට කියනවා නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා මම ඒවා පැහැදිලි කරන්නම් එකින් එක ඒ අදාළ වෙලා වෙනකොට සූත්‍ර ගෙය්‍ය වේයාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධම්මාදී പ്രേත වස්තු විමාන වස්තු ආදී වැටෙන්නේ ඒවට. එතකොට අපිට කොච්චර අනර්ග වස්තුවක් තියෙනව මොකද්ද? ධම්මපදේ. නේද? අපි මේ නිවන් මාර්ග දේශනා මාලාවේදීම ධම්මපදයේ ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ නේද? අපේ අත්පොත බෞද්ධයාගේ අත්පොත තමයි ධම්මපදය. කියන්නේ එහි තියෙන අදහස් ගත්තොත් එහෙම මිනිස්සෙකුට එකක් ඇති පින්නත් හැදෙන්න. එහෙනම් ඒ වගේ දේවල් පිළිබඳ අපිට ලැබිලා තියෙන උරුමය රැක ගැනීම සඳහා කෙරෙන ධර්ම දේශනාවක් තමයි සෙනසුරාදා දවසේ කරන්නේ. ඊට අමතරව අපිට අමතක වෙච්ච බොහෝ දේවල් තියෙනවා අපේ ඉතිහාසය අමතක වෙලා. අපේ රටේ ඒවා අපි උරුමයන්ද නැද්ද? අපිට අපේ රටේ මේ ධර්මය ස්ථාපිත කරන්න බොහෝ වශයෙන් කැපවෙච්ච ස්වාමීන් වහන්සේලා පීරවරු පිළිබඳ අමතක වීම තියෙනවා. අන්න ඒවා මතක් කර දීම අපේ උරුමය පිළිබඳවයි සෙනසුරාදා දවසේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්නේ. ඔන්න ඊළඟ දවස අතාරින්න පුළුවන් දවසක් වෙනවා. එතකොට ඒ තමයි අභිධර්ම සාකච්ඡාව. හරිද? ඉතින් අභිධර්මය ගැන කෙරෙන ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා සාකච්ඡාවක් කරනවා ඊළඟ දවසේ. හැබැයි පින්නත් මේක බය වෙන්න කාරණාවක් නෙවෙයි. අභිධර්මය දන්නවා නම් යම්කිසි කෙනෙකුට ඒ අභිධර්මය පිළිබඳව දැනීම ධර්ම අවබෝධයට ලොකු පහසුවක් වෙනවා. මොනවද මේ නාම රූප පරිච්ඡේද ආදී තැන්වලදී අපිට ditthi visuddhi ඇති කරගන්න යනකොට කාංකා විතරන විසුද්ධිය ඇති කරගන්න යනකොට විශේෂයෙන්ම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගන්න යනකොට ඒ වගේ තැන්වලදී අපිට අභිධර්ම දැනුම කියන එක ඉතාමත්ම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ගොඩාක් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි. ඒකට සඳුදා අඟහරුවාද අපි ධර්ම කරුණා පිළිබඳ ඉගෙන ගන්නවා. බදාදා වෙනකොට ඒ ධර්ම කරුණ ස්වාමින් වහන්සේලා සූත්‍ර පිටකයේ තියෙන තැන් අටුවා ග්‍රන්ථ ආදී තියෙන තැන් ශාස්ත්‍රීයව සාකච්ඡා කරනවා. දහස් වෙනිදා වෙනකොට ඒ පිළිබඳ තමන්ට ප්‍රායෝගික යෙදීම් වල දෙන ගැටලු සාකච්ඡා කරනවා. සිකුරාදා වෙනකොට ඒක පරාර්ථය උදෙසා තමන්ට කුමක්ද ධර්ම කරුණ අරගෙන ක්‍රියාකාරකම් කරන්න පුළුවන් සමාජ කතිකාවතක් විදිහට සකස් වෙන්න මොකද කරන්න පුළුවන් කියන එක සාකච්ඡා කරනවා. සෙනසුරාදා දවසේ මේ පිළිබඳ තියෙන ධර්මයේ පිළිබඳ අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳව සාකච්ඡා කරනවා ඊළඟට ඉරිදා අභිධර්ම පන්තියක් සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තමයි එක සතියක් ගෙවිලා යන්නේ. ඒක දෙවෙනි සතිය තවත් කාරණාවක්, තුන්වෙනි සතිය තවත් කාරණාවක් විදිහට මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ඉදිරියේදී සම්පාදනය වෙනවා. ම්ම් ඒකින්ද අපි ඊ타මත්ම වැඩපිළිවෙලකට ගිහිල්ලා අපි හැදෙන්න ඕනේ දැන් හැදිලා තියෙනවට වඩා වැඩියෙන් ඒ සඳහායි තා සත්භාවයෙන් විශේෂයෙන් බෞද්ධ මාධ්‍යාලයේ නායක ස්වාමීන් වහන්සේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයත් ආශිර්වාදයත් විශේෂයෙන් ආශිර්වාදයත් ඇත ආර්ය මණ්ඩලයත් මේ විද්වත් මණ්ඩලය අපේ වැඩසටහන් නිෂ්පාදකවරු ඒ වගේම තවත් ඒ සඳහා අපේ විශේෂයෙන්ම අධ්‍යක්ෂකතුමන්ලා ඒ හැමෝගෙම අදහස් අනුව අපේ අදහසත් අනුව තමයි මේ වැඩසටහන විධිමත් භාවයකට පත් කෙරෙන්නේ වැඩි යහපතක් සඳහා වැඩි යහපතක් සිදු කිරීම සඳහා. ඉතින් දැන් අපි පොඩ්ඩක් ඒ ධර්ම කරුණු පිළිබඳ සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. මතක තියාගන්න කරුණු හෙට දවසේ නමුත් ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව අපි මතක් කරා නිවැරදිම වෙනසකට කියලා. එතකොට ඒක හැම වෙලෙම අපිට මතක තියෙන්න මම මම වෙනස් වෙන්න ඕන. ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂා නැත්තම් පච්චවෙක්කති පච්චවෙක්කති පච්චවෙක්කති කියන පින්වත් මේක හරි පුදුම කාරණාවක්. මට මගේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මාව මේ ශාසනය ස්ථාපිත කරපු ගෞරවනීය ගුරු දේවෝත්තමයන්න් වහන්සේ උන්වහන්සේ නිබඳව කියන නිබඳව මතක් කරන දෙයක් තමයි මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. හරිද? ඒ තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය අපවත් වේවදාල නුගවැල පඤ්ඤාජෝති නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වැඩ වාසය කරේ කටුගස්තොට ගටිකාරාම විහාරස්ථානයේ. ඉතින් උන්වහන්සේ නිබඳව මට මතක් කරනවා කාශ්‍යප මේ මට මේ සැතපීලා ඉන්නකොට. එතකොට බලන්න එක ධර්ම කරුණකින් අපේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා කෙනෙක්ගේ ජීවිතයකට සැතපීලා ඉන්නකොට ආහාර වළඳනකොට හැම වෙලාවකම වගේ හීනයක් වගේ ලොකු අදහසක් ඇති වෙනවා ඒ තමයි රාහුල හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ දුන්න උපදෙස් පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කියන වචනය සහ ඒ අම්බලට්ටික රාහුලවල් සූත්‍රය මුළු ජීවිතේට හැම වෙලෙම එකතු වෙලා තියෙන කියලා. ඉතින් ඒ අම්බලට්ටික රාහුලවල් සූත්‍රයේදී ඒ රාහුල හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ ළඟ තමයි වැඩ ඉන්නේ. ඒ වැඩ ඉන්නකොට බුදුරජාන් වහන්සේ සැරෙන් සැරේ සැරෙන් සැරේ රාහුල හාමුදුරුවෝ බලන්න වැඩම කරනවා. ඉතින් ඈත බුදුරජාන් වහන්සේ වඩිනවා දකින්නකොට දන්නවනේ රාහුල හාමුදුරුවෝ කියන්නේ පේවිච්ච උත්තමයන් වහන්සේ නමක්. ඒ කියන්නේ හැම දේ කියන්නේ අවවාද දැන් ලැබේවා දැන් ලැබේවා කියලා නැමිලා ඉන්න ඒ වෙලා ඉන්න කියන වචනේ කොහොම බොහොම හොඳයි. එක. හරිද? එතකොට එහෙම ඉන්න මේ රාහුල හාමුදුරුව බුදුරජාන් වහන්සේ නම දකිනකොට දෑදුවලා ගිහිල්ලා අවුරුදු 7යි දැන් වයස. දුවගෙන ගිහිල්ලා ඉක්මනට ආසන පනවලා පාදෝණය කරන්ද පෑන් නෙලවලා තියලා ඒ හැමදේම කරලා තියලා දැන් බලාගෙන ඉන්න වඩනක. නේද? එතකොට මොකද වෙන්නේ බුදුරජාන් වහන්සේ වැඩම කරනකොටම පාදෝණය කරලා බුදුරජාන් වහන්සේ වඩා හිඳවලා එකප්පස්ව වන්දනා කරලා නේද? එතකොට අපිට මැවෙන්න ඕන මේක නේද? ලස්සන ගම්මානයක ලස්සන ලස්සන ප්‍රදේශයක මේ අසිරිමත් සිද්ධිය සිදෙන බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ඉතින් බොහොම පොඩි දෙයකින් තමයි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. රාහුලය අන්න අර පෑන් වාදනයේ කලින් පෑන් පිරලා තිබ්බා. දෝවණය කරාට පස්සේ දැන් පෑන් අඩු වෙලා ශේෂ වෙලා. දැන් දැන් මොකද කියහා? ඒතර කියනවා දැන් තන් ශේෂයි කියලා. ඒතර කියනවා දැන දැන බොරු කියන්නේ නම් යමෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ වර්ධනය, එයාගේ සබ්‍රහ්මචා බ්‍රහ්මචාරී ජීවිතය මොකද වෙන්නේ? ශේෂ වෙනවා අය කියලා. ඊට පස්සේ කියනවා පෑන් ටික අයින් කරලා ඉන්න කියලා. ඒකේ තියෙන. ඊට පස්සේ අහන දැන් මොකද උනේ? දැන් කියනවා මේකේ පෑන් ඉවර වුණා කියලා. එතකොට කියනවා මේ ජීවිතය ඒ කියන්නේ භ්‍රමචාරී ජීවිතය හිස් වෙනවා කියනවා. ඊට පස්සේ යටිකුරු කරලා යන්න කියනවා බ්‍රහ්මචාරී. ඊට පස්සේ කියනවා භ්‍රමචාරී ජීවිතය යටිකුරු වෙනවා කියලා. මේ විදිහට තව දීර්ඝ සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒ ගැන අපි අනිද්දා දවසේ සාකච්ඡා කරනවානේ. නමුත් අන්තිමට අහනවා තංකින් මඤ්ඤති තංකින් මඤ්ඤති රාහුල කිමත්තිවා දාසෝති. මොකටද? කැඩපත කියලා. හරිද? අන්න එහෙම අහපුවම තමයි මේ පච්චවෙක්කති මේ වෙන මොකටවත් නෙවෙයි මේක පච්චවෙක්කනත්ෝ බන්ති මේක ප්‍රත්‍යවේක්ෂා කිරීමටයි පිරික්සලා බලන්නයි මොහොන කියලා. ඉතින් මේ වගේ උප උපහරණ වලින් තමයි මේ මේ රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන්නේ. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කළ යුතු ආකාරයේදී අපි හැම වෙලෙම හැරිලා බලන්න ඕන මොනවද? කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. මොන දැන් මතක තියාගන්න ඕන කාරණා තුනක් ආවා. නේද? පිරික්සන්න ඕන අපේ. කයෙන් කෙරෙන ක්‍රියා, වචනයෙන් කෙරෙන ක්‍රියා, මනසෙන් කෙරෙන ක්‍රියා. කයෙන්, වචනයෙන්, මනසෙන්. මොනවද? කයෙන් කෙරෙන ක්‍රියා කියලා කියන්නේ නේද? ඒකෙදි කෙරෙන නරක දේවල් ගැන අපි හොඳට මතක තියාගන්න ඕන. කයෙන් කෙරෙන වලක්වා ගත යුතු දේවල් මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමත්‍යාචාර. නේද? කයෙන් කෙරෙන වළක්වා ගත යුතු දේවල් තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමත්‍යාචාර. මේවා වැටෙනවා මොනවටද? දස කුසල් ගණයට. හරිද? එතකොට අපි අර කියනවනේ නේද මොනවද අටමහා කුසල් කියලා. අටමහා කුසල් කියන්නේ ආමිෂයේ පැත්තට බර වෙච්ච එකක්. එතකොට ඒක කොහෙන් ආවාද කෙසේද ඒ මොන දෙයටත් වැඩිය හැබැයි අටමහා කුසලයට වැඩිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිනිර්වාණ සූත්‍රයේදී පරිනිර්වාණ සූත්‍රයේදී නෙවෙයි ඒක ඒක බ්‍රාහමණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන ලොකෝ පිනක් කරගන්න ඕන කියලා. ඒ වෙලාවේ අන්තිමට සංඝාවාසයක් හදලා පූජා කරනවාට වැඩිය ආනිසංසයක් තියෙන බව බ්‍රාහ්මණයට කියන්නේ සාංගික දානයක් දෙන්න කියලා. හරි. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය ආය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඊට වැඩි දෙයක් කරගන්න පුළුවන්කම තියනවද පිනක් කියලා. ඊට පස්සේ කියනවා සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊට පස්සේ අහනවා ඊටත් වැඩි දෙයක් කරන්න පුළුවන්කම තියනවද කියලා. එතකොට දේශනා කරනවා නිවැරදිව සරණාගමන සිද්ධ කරන්න කියලා. ඊට පස්සේ අහන ඊටත් වැඩි දෙයක් කියලා. එතකොට දේශනාවේ සඳහන් වෙන්නේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. යමෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් යමෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් මේක කූටදත්ත බ්‍රාහමණය. කූටදත්ත සූත්‍රය කියලා තියෙන්නේ. ඒක තියෙන්නේ දීඝනිකායේ තියෙන කූටදත්ත සූත්‍රයේ කූටදත්ත බ්‍රාහමණය කියන්නේ කියන්නේ යමෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාරයෙන් වැළකෙනවා නම් මුසාවාද සුරාපානයෙන් වැළකෙනවා නම් මොකද එතකොට වැඩි? ආට මහා කුසල් වලට වැඩිය නායන අටමහා කුසලයේද දස කුසලයේද වඩා නේද වඩා ප්‍රබල වෙන්නේ එහෙනම් දස කුසල නේද එහෙනම් දස කුසලයයි එහෙනම් මං හැම වෙලේම පිරික්සන්න මගේ අතින් ප්‍රාණඝාත වෙනවද මගේ අතින් අදත්තාදාන වෙනවද මගේ අතින් කාමයේ වර්ධව හැතරින් වෙනවද ඒක වළක්වා ගත යුතු වෙනවා අන්න කාය කර්මය බලනවා හරිද එතකොට ඊළඟට වාක් කර්ම මොනවාද මුසාවාදා, තෘෂ්ණා වාචා, පරසා වාචා, සම්ප්‍රප්පලාපා. කියන්නේ මං මගේ අතින් බොරු කියනවා. ඉතින් අදිස්ථානයක් ගන්නවා බොරු කියන්නේ නැතුව ජීවත් වෙනවා. හරි අමාරු යෝග. අපි බොහෝ කතා කරා පහුගිය කාලේ බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් මේවා ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් අදත් අපි මතක තියාගන්න මම මේ පරුස වචන වලින් මට පැහැදිලිව අයින් වෙන්න පුළුවන්. පරුස වචන වලින් එතකොට අපි තීරණයක් ගන්න වෙනවා. දැන් පිරිස්ස පිරිස්ස බලන්න ඕන හැමෝම. හරිද අපි බොහෝ විට දෙවනි සතිය පංචශීලයටයි හෝ සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙකටයි වැටෙන්නේ. එතකොට ඒ වාගේදී අපි කොහොමද මේවා අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කරන ප්‍රායෝගික වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ. දවස ගානේ සතිය ගානේ නැවත නැවත නැවත නැවත අපි ඒ පිළිබඳව විමසලා බලන්න ඕනේ. එතකොට එහෙනම් තමන්ගේ වාක් කර්ම මොනවද මේවා මගේ අතින් සිද්ධ වෙනවද කියලා බලා ගන්න ඕනේ. හරිද? ඊළඟට මනෝ කර්ම කියනකොට දැඩි ලෝභය, දැඩි දේශය සහ මිත්‍යා දෘෂ්ටිය. නේද? එතකොට මේ පිළිබඳව අපි නිබඳව පිරික්සනවා කියන්නේ සෙල්ලමක්ද? එහෙනම් ප්‍රත්‍යවේක්ෂාව කියන එක නිවන් මාර්ගම තමයි. නේද? ඒ ප්‍රත්‍යවේක්ෂාව කියන එක තුල තියෙන්නේ අන්තිමටම අපිට කරන් දෙන්නේ සම්පූර්ණයෙන්ම හරි පැත්තට වෙනස් වෙවි කෙනෙක් ගියොත් නිවැරදි පැත්තට වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි කෙනෙක් ගියොත් අන්තිමට නවතින්නේ නිවැරදිම තැන නේද නිවැරදිම තැන කියන්නේ කොහෙද නිවනයි නේද ආය කරන්න දෙයක් නැහැ ආය කරන්න දෙයක් නැහැ එහෙනම් දවස ගානේ නිවැරදිම පැත්තට වෙනස් වෙන්න ඕනේ එතකොට හෙට දවසේ අපි සාකච්ඡා කරනවා කොහොමද මේ ප්‍රත්‍යක්ෂාව सिद्ध කරන්න කියලා කොහොමද තියෙන්නේ කියලා මතක තබා ගත යුතු කරුණු ටික සහ ඒ පිළිබඳ වැඩපිළිවෙල සාකච්ඡා කරනවා හෙට දවසේ. ඒත් අනිද්දා දවසේ අපි ওই සූත්‍ර පිළිබඳව තව බොහෝ සූත්‍ර තියෙනවා ආර්යවංශ දේශනාව, සබ්බාස සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල මේ ප්‍රත්‍යවේක්ෂාව ගැන තියෙනවා. එතකොට අපි පුහුල්ලල්ලේ සාරද ස්වාමීන් වහන්සේත් සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට බ්‍රහස් වෙන දවස වෙනකොට පුළුවන්කම තියෙනවා මේ පින්නන්ත අයට ඒ පිළිබඳව තමන්ට තියෙන ගැටලු අපිට ලියලා එවලා ඒ පිළිබඳ සාකච්ඡා සිදු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඉතින් මේ විදිහට තමයි අලුත් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා හැම දිනකටම බෞද්ධ විදිහට අපි කොහොම හරි හැදෙන්න ඕන. වරදින එක ස්වභාවික දෙයක්. සංසාර දෝෂින්දයි අපිට හැමදේම වරදින්නේ. අපි දුක් විඳින්නෙත් ඒකින්ද. ඒකින්ද පර ආත්මාර්ථය ගැන හිතලා Taman නිවැරදි වෙන්න පළවෙනියෙන්ම Taman නිවැරදි වෙන්න ඕනේ. අද තියෙන අඩුපාඩු සියල්ලම සකස් කරගන්න වැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. ඒ වගේම පරාර්ථය ගැන හිතලා Taman නිවැරදි වෙන්න ඕනේ. හෙට දවසේ අපිට ඒක තේරෙයි. මේ ප්‍රත්‍යක්ෂාව කියන එක පිළිබඳව අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේම තියෙන කාරණාව අපි මතක තබා ගනිමින් හෙට දවසේ ධර්ම ශ්‍රවණය කරමු. වැඩසටහනට සහ සම්බන්ධ වෙලා නිබඳවම නිවැරදිවම වෙනස් වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙන කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. හැමදිනාටම තෙරුවන් සරණයි. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සරණයි.